කල්පිතාවන නිලස් කරන්නේ ලබන දේශනාවල ඊළඟ දේශනාව වශයෙන් ඉදිරිපත් තිබෙනවා. සංසස්කාරයේ වස්සාදේවාදී නිසාන විස්තරණය පිළිබඳ කරුණක්. මේ සෑම පිළිබඳව ඒ කර්ම විස්තර කරනකොට බෙදාගෙන කොයිදක් වෙන්නේ කියන පාඩයක්. මේ රූපස්කන්ධය වස්සාදේ සමාදේ කියන ප්‍රශ්නයට දෝෂය තමයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන ප්‍රතිස් ස්කන්ධ ආස්වාදී දැකීම සඳහා සම්මාන කෝපණය කරවලායි. සම්පූර්ණ සුඛය ආස්වාදය සමානීය රූපයෙන් ලැබෙනවා මේක තමයි රූපස්කන්ධයෙන් ලැබෙන ආස්වාදය කියන ශේෂයෙන් කරවලා ඒ වගේම වේදනාවෙන් ලැබෙන ආස්වාදයේ සුඛය සෝමනස්සේ පිළිපදින ආස්වාදයේ සංඥා සංකාර විඥාන කියන එක එක ස්කන්ධය තුළින් යම් කිසි සංස්කාරයක් ලැබෙනවා නම් ඒ ස්කන්ධ රූපේනාව සංස්කාරයේ තේරව ගන්නවාසේකන කර. ඔබට මේ ස්කන්ධයන්ගේ ආදීනෙන් දක්වන ඉතිරමනාශේ කතා කරන්නේ මේ සෑම ස්කන්ධ ධර්මයක්ම අපේ වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පමණ මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා විකල්ප නම් දන්නේ. අනිත්‍ය දුක්ඛ විතරණ ධර්ම නිසා මේක ප්‍රතිපත්තයෙන් කියනවා ප්‍රකාරය. මේ වගේ නිස්සාරණය ගැන කතා කරන මෙතන නිස්සාරණයක් කියන්නේ සාමාන්‍ය වූ සංදරාගේ සම්පූර්ණ ප්‍රහාණය කියන එක දෙනවා නම් අන්න ඒක ඒ වස්තුවේ නිදීමක් කියලා කියනවා නිස්සාරණය කියන්නේ නිදීම කියන එක. සංදරාගේ සංදේශයන් කියන්නේ කැමැත්ත රාගය කියන්නේ දැනීම. ඒකට රූපස්කන්ධයේ කියන සංඥා කාර්යයක් තියෙනවා මේක සම්පූර්ණයෙන් නැති කියන රූපස්කන්ධයේ මුලදෙන විස්තරයන් රූපස්කන්ධයේ මුස්කරණය කියනවා ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන සස්කන්ධයේ පවතිනව සංඥා සාරාගේ සම්පූර්ණම කරන්න එතකොට ඒ ස්කන්ධ වලින් අපි බැඳිලා නැහැ ඒ කියන්නේ අපි නිදහස් වෙලා මුනිස් වෙලා මේ මුනිස් ස්වභාවයට නිදහස් භාවයට පත් වෙන තමයි මේ සාරණිය කියන වචනේ මම කියන්න පුළුවන් එතකොට රෝගස්කන්ධයේ වෙනස් කිසියක් ආස්වාදයක් ලැබෙනවා කියන කතාව සාමාන්‍ය ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක්. ඒත් සත්‍ය වශයෙන්ම රෝගස්කන්ධයේ කොයින්ද මේ ආස්වාදය ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධවට සමහරක් තේරුම් ගන්න බැහැ. රෝගස්කන්ධයේ ආස්වාදයක් ලැබෙන්නේ සමාන්ගේ සිතේ ක්‍රියාදාමයේ අවසානක පමණයි. සිත තුළින් පහළ වෙන ශ්‍රමණ වේදනාව තමයි මේ කායික සුඛාස්වාදයක් ගැනීම. ඒ නිසා සතිය පවත්නා වූ ඒ සුඛ වේදනාව නැත්නම් එනත්නම් චිත්තයේ සුඛ වේදනාවක් ඇතිවෙන්නේ නැත්නම් කායික වලින් කිසිම සංස්කාරයක් ලැබෙන්නේ කායේ උදායයෙන් ඒකින කියන දුකකට ගුණයක් වශයෙන් ආස්වාදයක් ලබා දීමට හැකියාවක් ආයතනය. ඒ කියන්නේ කාය තුළින් නිරායාසයෙන්ම ලැබෙන්නේ විවිධාකාර දුක් පීඩා කර්මවල කල්පයෙන් ලැබෙනවා ඒක අපේ උත්සාහයක් පසුව කිසිම උත්සාහයක් නැතුව ඇතිවෙන්නේ. නමුත් ප්‍රයත්නයෙන් යම් කිසි ආශාදයක් ලැබෙනවා නම් ඒකට අපගේ සිතේ මෙහෙයීමක් අවශ්‍යයි උත්සාහයක් අවශ්‍යයි. ඒ ආස්වාදයේ දැනීමට උපකාර වන්නා වූ යම් යම් ප්‍රත්‍යයන් දිනන ප්‍රත්‍යයන් ප්‍රයවරණ කරන ප්‍රයවරණ. එහෙම නැත්නම් කායික ආස්වාදයක් ලැබෙන්නේ මේ කායයෙන් ලැබෙන ආස්වාදයට බොහෝ දෙනෙක් ආශා කරනවා. ඒ ආශා කිරීම නිසා ඒ ආස්වාදයේ සුළුසයක් ඇතිව කරනවා. මේ නිසාම බොහෝ විට සංස්කාරයේ පුරාම බැඳි බැඳි ඔලියලි ඉදින් දිගටම තේරෙන්නට සිදු වෙනවා. එතකොට සංස්කාරයේ නැවතනක පිළිදීම ආදී දේවල් පුදුන්නේ ආස්වාදයේ නිසා මේ ආස්වාදයේ නිහිරක් කියලා සිතා ගන්න මෝඩකම තිබෙන සංස්කාර මේ ආස්වාදයේ ප්‍රවීම බැඳීම නැත්නම් මේ ආස්වාදයේ උපාදාන කිරීමක් සිදුවන. මෙහිදී තේරුම් ගත යුතු වන්නේ කයතුලින් ආස්වාදයක් ලැබුණා වේදනා සංඥා සංකාර වේදනා කියන නමස්කන්ධයෙන් ආස්වාදයක් ලැබුණා ඒ සෑම ආස්වාදයක්ම දැනගන්න සිට සිදුවන කයතුලින් කියන කරුණ. ඒක අමතරව මේ ආස්වාදයේ අපිට මිහිරක් වශයෙන් තිබුණු ආස්වාදය ලබා දුන්නා ඒක ඇත්තටම දුක්ඛ සමුදය සත්‍යයක් බව තේරුම් ගන්න ඕනේ. මොකද මේ ආස්වාදයේ යම් කිසි ඇදීමක් ඇති වෙනවා නම් සංඥාවක් ඇති වෙනවා නම් මේ සංඥාව දුක්ඛ සමුදය සත්‍යය. උන්වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට කම්ම සංඥා, භව සංඥා, විභව සංඥා කියන එක පෙන්වන්න පුළුවන්. ඒ දුක සමුදේශාත්මක කියන්නේ මොනවාද කියන කරුණ විස්තර කරනවා එන්නේ කෙනෙකුට. ඒ කාම සංඥාව කියන්නේ අත්ත වශයෙන්ම පංචකාම වස්තුන් කියන ලැබෙන ආස්වාදයේ විඳීමට තියෙන තැන. ඇහැ කියනවා, කන් කියනවා, නාසය කියනවා, දිව කියනවා, ශරීරය කියනවා. මේ තුළින් යම් කිසි සුඛයක් සම්මතක් ආස්වාදයක් ලැබීමට කැමැත්තක් තියෙනවා නම් මේ කැමැත්තට තමයි කාමරාගය කියන්නේ. ඒකෝට මේ කය තුළින් ලැබෙන ආස්වාද කාමරාගයේ එක්තරා කොටසක්. මේ කාමරාගයේ නැත්නම් කයතුලින් ලැබෙන අවස්ථාවලට තියෙන බැඳීම ඉමෙන සංස්කාර නැවත නැවත ඉපදෙන්නේ සංස්කාරයේ ගමන් කරන සිදුවීම. මේක දුක් සංදේශකයේ ක්‍රියාදාම. මේක පරිණාම තේරුම් ගන්නට ඕනේ මේ සෑම ස්කන්ධයක් පිළිබඳ දැන ආස්වාදයේ විහිරක් වශයෙන් පෙන්නන ලොමුතුන් අපව දුකට ඇදෙන්නට යොදවන දුක් සංදේශකයක් මෙතන ක්‍රියාත්මක වන්නේ කියලා. මේ වේල්පාණි සම්පූර්ණ දේශන පොතක තිබෙන උපමාව ඒක දක්වලා තිබුණා ඉතාලම කොළඹ වස්තුවක් කෑම කෑම අපිට විශ්වනික කරලා තියෙනවා. ඒක මේක දක්වලා තිබෙනේ කෑමක් තියෙනවා. අපි තමයි කේක් කෑම තියෙන කේක් කෑම හරියම ලස්සන පාටක් තියෙනවා. සුන්දර සුවඳක් තියෙනවා. කන්නකොට කටයක් දෙනවා. නමුත් මේකට විශ්වනික කරලා තියෙනවා කියලා කිව්වොත් කියනවා. ඒ විෂ කැවුනට පස්සේ ඌට අවුරුදු ගානක් තිස්සේ බොහෝ කාලෙ දුකින් ඉඳලා ඉඳලා වෙනවා නම් එවැනි විස්සක් මිශ්‍ර වෙච්ච බව ඒක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඒක යන්නේ කියලා කන්නේ. නමුත් එහෙම අවබෝධයක් නැති කෙනෙක් ඒක කරන්න බැවට පස්සේ ඒක මුත්‍ර පරිවර්තනය වෙන නිසා බොහෝ කාලෙකින් මුලින්ම පිළිගන්න සමහරට මරණය පවා වෙනවා අත්දැකීමට සිදුවෙනවා. මේ වගේ තමයි මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ආස්වාදය. මේ ආස්වාදයේ මොනිකක් වශයෙන් දැනෙනවා නමුත් මොනික විදීම නිසා බොහෝ සංස්කාරයේ පුරා බොහෝ කාලයක් පුරා ඒ කියන්නේ කියන්නට බැරි තරම් කාල පරිච්ඡේදයක් පුරා සසර දුක් අනුභව කරලා ජාති දුක් ජරා දුක් ආදී මරණ දුක් ශෝක පරිදේවා දුක් මේ දුක් ගැන සංකල්ප වලට බඳුන්නා ඒ ඒකම නැකදී මේ අවස්ථාවේ බලන නිසා සතරක් පාවල් වැඩි. හේත ලෝක, සේසන් ලෝක, අසුර ලෝක නෙවේ. මේවට වැටෙන මේවට වැටෙන බුදේනද ගරුව කල්පගණන් සම්පාදිත සුත්‍රාන්තර ගණන් සම්පාදිත කැමිනට සිදුවන. මේ සෑම එකක්ම මේ සුත්‍රයට උපාස්ථානයේ බැඳීම නිසා සිදුවන සිදුවීම්. අනිත් එක තමයි තේරුම් ගන්න ඕනේ කරුණ සමයේ මේ ප්‍රාර්ථනාවේ කියන්නේ බුදු දැනීම මාත්‍රය. සමාගයේ සිතුල ඇතිවෙන නැතිවෙන බුදු දැනීම මාත්‍රය පමණයි. මේ සුපරස්වාදයේ සමාන වේදනාව කියන හැඟීම සම්පූර්ණ වෙනවා. සමාගයේ සුපරස්වාදයක් කියන හැඟීම සම්පූර්ණ වෙනවා. මේ මන්දකිනවා කියන හැඟීම තියෙනකොට ඒක උපාදාන කරන එක සමහරවිට ඒ පාඩයෙන් සිදුවෙනවා. ඒක මේ මම විඳිනවා කියන්නේ. මෙතන මම විඳිනවා නෙවෙයි මෙතන තිබෙන්නේ ඇති ඇති නැති නැති යන නම් මාත්‍ර කියන එක ඇති සමහරවිට තේරෙනවා. මේ නාම මාත්‍රයේ ඇති ඇති නැති නැති කියන පසුව කිසිවක් ඉතිරිවන්නේ. ඒ කියන්නේ ක්‍රියා දාන්න නිරුණාන පසු කිසිවක් ඉතිරිවන්නේ. ඉතින් මොකද ඇතුළත් මොකද නැති වුණත් මොකද කියන්නේ හැඟීම තමයි තියෙන්නේ. අපි හිතුවා ඊළඟ අපේ කාර්යක සපාස්කාරයක් වෙන්නේ ඒක ඊළඟට තමයි නැති වුණා ඒ මොහොතේ නැතුණා ඒ මොහොතේ නැති වෙන්නේ. ඉතින් ඒක සම්මන් වේලා නෙවෙයි සම්මන්ගේ කුඩ තුළ පහළ වූ ඇතිවීමෙන් නැතිවීමේ විදිය අ විතරේ නාම මාත්‍යක් තමයි. ඔය නාම මාත්‍රයේ ඇති වෙන නැති වර්ගයට ඇති වෙන්නේ මොකද දැන් ඔබ්ජෙක්ට් දෙයක්ත් නෑ කාටකින් අනිත් පැයෙන් මේක මානවින්දස්සේ ඒකේ ඕවා මේ මහත්කේ පාවෙන සුලනවා මේ බුදුහාමුදුරේ තේරුමා කරනවා කියලා තියෙනවා අහසේ විවිධ මේ සුලඳ සමායන අපේ උදේ සුලන්නේ අපේ සුලන්නේ ආදී වශයෙන් විවිධ සුලන් ආයන මේ පිටතින් විවිධ විවිධ වේදනාවන් ඇති ඇති නැති නැති යනවා මේ ඇතිවෙන්නේ නැතිවෙන වේදනාවන් අපි උපාදාන කරනවා. අපි කියන්නේ සාමාන්‍ය පොත්වලින් ලෝක සත්‍ය උපාදාන කරනවා. උපාදාන කරගෙන ඒකට ආශා කරනවා. ඒවම සංස්කාර කටයුතු කරනවා. සංස්කාර සංස්කාරයේ දිග්ගතින්ම අවශ්‍ය වෙන කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර රැස්කිරීම සිදු වෙන අතන අවිද්‍යාව පසුබිමින් ක්‍රියාත්මක වන නිසායක සුදුවන්නේ එසේ ක්‍රියාත්මක වීම නිසා නැවත නැවතත් ඉපදෙනවා ඉතදීතදී සතර දුක්ම වෙනින්නද සිදුවෙනවා එතකොට මේ සුලංගක් එතනද නැතිලා ගියාට පස්සේ කිසිම දෙයක් ගන්නට හරයක් නෑ අපි සිහිනෙන් දැකලා ඒක වෙන සතුටුන අපේ සීනේ ඉවරුනාට පස්සේ සතුටු වෙන්නට කිසිම සීනයක් නෑ ඒකකොට ඒක නිකන් සියලු දැනීම් මාත්‍රයක් නාම මාත්‍රයක් ඇති වෙන ජීවනක් පමණයි. ඒක මොකක්ද කියලා එනවා නම් ඒක සම්බන්ධයේ සුදුසුල තියෙන මූලාව අවිද්‍යාව. එතකොට මේ අන්තස්සන ලෝකයේ තියෙන මේ ආශ්‍රාවයේ පොදු නම් දැනීම පමණයි නාම මාත්‍රයක් පමණයි කියන අවබෝධ කරගන්න ඕනේ. ඒක ඇතුළේම පවතිනවා නැති වෙනවා. ඕක ඇති වුණත් පැවතුණා නැති වුණත් සමන්ද ඇති වටිනාකමක් හරියක් ගන්න මොකක් නැහැ. මේ වෙලාවට සුළු නිහිරක් වශයෙන් දැනෙනවා හිතෙනවා. නමුත් මේ නිහිරක් වශයෙන් දැනෙන්නේ මූලිකම තිබෙන නිසා. මොකද මේව ඇත්ත වශයෙන්ම දුක. දුකක් වූ දෙයක් සැපක් වශයෙන් ගන්නවා මුලාවක් මෙතන තියෙනවා සාමාන්‍ය විපල්ලාසයක්, දික්ටි විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක් මෙතන කියලා. කල්ලාසේ ගැන වැරදි ආකාරයෙන් විපරීත හැඟීම් ඇති කරගෙන ඒකේ ඉඳගෙන දැස්ලෙන කෙටනවා. එතකොට මේක සකහාසුක වේදනාවක් කියලා සංඥා වෙනවාක් තියෙනවා. ඒ වගේම සිතට තියෙන තමාගේ චිත්ත විපරණාසය මේක සුඛ දෙයක්, සැප දෙයක්, සොන්නතගෙන දෙන දෙයක්, ආසාවෙන් දෙයක් ආදී වශයෙන් ඒ වගේම ඒකේ දෘෂ්ටියක් තියෙනවා. මේක සැපයක් කියලා හැඟීමක්. මේ දෘෂ්ටියක් තියෙනවා. එතකොට ඒ ඒ විපර්යාස ධර්මයන්ගෙන් තමයි මුලාවට පස්සන මෙතෙක් සංස්කාරයේ ප්‍රතිපේකක් එන්න මුලාවට පස්සන නැවතත් අර තෙල් බහවලම න්‍යාසයේ ඉදිරියට යන්න තියෙනවා. ඒකට මේ මේ සත්‍යය කියන්නේ නැත්නම් මේ අවශ්‍යතාවය කියන එක ඇති වුණා පැවතුණා නැති වුණා නැති වුණාට පස්සේ කිසිම දෙයක් හොයන්නේ ඔක්කොම විරුද්ධයි. දැන් මේ සංස්කාරයේ කොහොමද ඇති වෙච්ච ප්‍රකාශන දෙයක් බැලුවොත් එහෙම මේ ජීවිතේ පමණක් නෙවෙයි දැන් මොනවද ඉතිරි දකින්නේ? නමුත් ඒවා දැන් ඇලීම නිසා අපි කොච්චර සංසාර දුක් වල පස්සෝනම කියන කර්මම් තේරුම් ගන්නට. ඒක තේරුම් ගන්නකොට මේක මානසිකාවයක් දෙන දුන්නට මේ වැස්තවසේම අර විශ්ව ඉස්සර තේක් කරනක් වගේ දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ එක්සැලකට දක්වනවා මේ නිවාසකයේ සෝත්‍රයේක මූලයක් අනකර ගැනීම උපමාවක්. ඔය එයාලා නෝන් සමරාව නැකන් නැත ඉතින් මෝරන්ට දකින්න මම කල්පනා කරනවා හොඳට සමකෝල ටිකක් වුණා වටේට වැට බැඳලා මේක අවස්ථාවල මොකක්දේ පොක්කොම් මොටිකේ එතකොට මම වැටවහලා ඒකේනා මලාගෙන කරනවා කියලා නැත්නම් මලාගෙන මේක ඉතින් මේ පොඩ්ඩට හොඳට සමකෝල වවනවා වවලා වටේට වැට බැඳලා මේ ක්‍රොස් එක සබනවා ඉතින් මොකද අර ඇතුලේ තියෙන කනකොල ටික හරියට දැකලා ඒක ඇතුලේ යනවා ඊට පස්සේ මේ මෙයා දීපෝ අහනවා ඒකට වහනවා යනවාන් පස්සේ මෝල් යන්න බෑ ඉතින් ඒ මෝල් දැක්ක හිතෙන හිතන විදිහට ඒ මෝල් මෝල් ටික මානාවේ මෝල් විදිහකට මෝල් සම්බන්ධ කරනවා ඉතින් මුදුනම කරනවා මේ මෝල් මැද්දා මේ සංකල්පයේ අනිමේ නෝමේව කාලා සෝපස්සේවා මේ නෝමේව කාලා සැපලවව නැත්නම් මේ මොන කාරණේෙන් සතුටක් වෙනවා කියන ඒ මාදන්තනේ ඒ මාදන්තේ ඉන්නේ සංකල්ප මාර්ගක කැමේ චේතනාවේ මේකට මේ වගේම තමයි නොහොනේ මේ මාර්ග දන්නේ නැහැ කියනවන සමිතා ඉස්සෝ මොනිට මනෝක කෙරෙහිව තියෙනවා නම් මාර්ග දන්න මාර්ග දෙවිය කියලා කියන්නේ අනතිනන සියලුම දේවල් මාර්ග ධර්මනාසේ දින ශරීරයේ තියෙන සියලුම දේවල් මාර්ග ධර්මදේ තියෙනවා. ඒකට අර මෝරෙන්දා අනුකලවෝ වගේ මේ මාර්ග ධර්ම නැතිලා තියෙනවා. ඉතින් මේකෙන් මොහොතේ පැවැටෙනවා අපිව සංස්කාරයේ සැකවලා සතර දුකේ ගැට ගන්න සංයෝජන වලින් බැඳලා ජාති ජරා ආදී දුක් වලට නිවන් බැඳලා දාලා මහා සතර දුකේම ජීවන්නට සම්පූර්ණ දේවා. අහේක දොස්සක්තිය ගැන සැලදී අවබෝධයක් සමඟ තේරෙනවා. සමාජයේ සම්ප්‍රස්තුත ලෝකයේ මේ කාර්යයෙන් දුක්ඛියක් යන දෙයක් නැතිව පැහැදිලිවම තේරෙනවා. මේ දුක්ඛියන පවස්වාගෙන යන්නට කිසිම අපේක්ෂාවක් වෙන කෙනෙකුගේ සිත තුළ නමුත් අර තියෙන සංවේ පවස් පැහැදගෙන යන කරන්න දෙයක් නිසා මේ පැහැදගෙන යනවා ඉතින් ඔය මේ මාදී දෙන එක දෙයක්. නමුත් කිසිම ආකාරයෙන් මේක පවස්වාගෙන යන්නට පිළිීමක් නෑ. මෙවැනි මහා දුකක් ලබා දෙන මේ ස්කන්ධ ධර්ම ඇතිකර දීමට යම් කිසි ක්‍රියේ රූප ප්‍රේසද්ද හේදන්ද සෝපාදී ලෝකේ යම්සා දේවල් තියෙනනම් මුළු විශ්වයේම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයන් වන දුකට ඇදලා දානත් දේවල් නිවනක් කෙරෙහි මොන බැඳීමක් මොන ඇලීමක් මොන සතුටක්ද මේවා සම්පූර්ණයෙන්ම අයින්ස්කාරිකයි කියලා අයින් කරන්නට පුළුවන් කෙනෙක් අපලෝන් කරේ. එවැනි කෙනාට මේ සමුදය පංචස්කන්ධය රූපේ මුළු බාහිර සමුදය රූපේම විශ්ේෂයෙන්ම ඒකාන්ත දුක්ඛා දුක්ඛ සමුදයක් වශයෙන් දකින්න ඒ දකින කෙනාට මේ අවස්ථාවේ තියෙන සංකීර්ණ දුක්ඛ සමුදයක් වශයෙන් මෙතෙක් පැවතිච්ච ආකාරය දකිනවා ඒ පැවතිච්ච ආකාරය දකිනකොට මේ ප්‍රවෘත්තියෙම තරම් නික්‍රහකලිත නිකාකලිත සාන්දයක් නෙවෙයි කියන අවබෝධය තියෙනවා අන්න ඒ විදිහට මේ ආස්වාදයේ කියන එක සංකප්පන ලෝකයේ තුලින් ලැබෙන ආස්වාදයේ කියන එක සම්නික්කරම දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් අවබෝධ කරගන්න. ඒ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් අවබෝධ නොවන තාක්කල් ජීවමානයි. අර මිසමිස්ට කියන්නේ විස තියෙනවා කියලා නොදන්නවා වගේ. ඒකෙන් නැතිවම ආදීනමේ දන්නේ ඒක නිසා Tamanට ජීවිතේ කොහොම නැති වෙන තුන මනෝකාරික දුක් දෙන්නා විඳින්න වෙනවා කියන එක දන්නේ. ඒක නිසා ඒක ඒකත් ඒ සුවඳක් හැදෙනවා. ඒක හොඳ කරනවත් කියලා. ඒකේ ලක්ෂණ පාටටත් ඇරෙනවා. ඒකේ තියෙන මුළු මහාවේදත් ඇරෙනවා. මොන ජබලයක් පාඩේ මුළු මහාවේද තියෙන ඒකත් ඇරෙනවා. ඒකේ තියෙන පස්සේටත් ඇරෙනවා. ඒ වගේ නම් දෙයකම ඇරෙනවා. ඇරිලා තමයි මේ අනුභව කරන්නේ. මේ විදිහට මේ අනිකානාමයේ දේ ශරීරයේ තුලින් ලැබෙනවා. මේවා මේ ඇහැරනාමයේ දේ ශරීරයේ කියනවා කොහොම කාය රෝපස්සන්දේ දැක්වස්සන් රෝපස්සන්දේ ආශාදේ දෙක ඇතුළත එතකොට ඒකට ඇලීම නිසා ප්‍රසවද තුනට වැටිලා මේ දක්වා මෙලොව දුක තේරුම් ගන්න මේක තේරුම් ගන්නවා කියන සම්බන්ධ තේරුම් අන්න එහෙම කෙනෙකුට මේක ආස්වාදයක් නෙවෙයි අත්වලින් මේක මහා ආදීනයක් දෙන්නේ මහා භයානක මේක දෙයක් කියලා තියෙනවා. ඒ ආස්වාදයේ තියෙන දීර්ඝ කියලා තියෙනවා. පහයිසක්ම් විස්තරේ ඒකාසක සත්‍යාසී වදාමි කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ සුත්‍රයෙන් මොනේ ඔබලා පිළිගන්නේ කියලා. ඇත්ත වශයෙන්ම පිළිගන්නේ. පොඩ්ඩක් නෙවෙයි අන්තිමටම මේ මොකද ඒ තරම් අපි මේ සසරෙකට ඇඳලා දාපුවා. අනිත් අතින් මේ සහ වේදනා දුක්කටව ගන්න සම්බන්ධ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරනවා. මේක පස්සා දෙන්නේ සහ වේදනාව දුකක් වශයෙන් දැකපන්න කියලා. සත්‍ය ඒකයි සාසන මේක දුකක් නම් ඒක ලෝක සත්‍යයක් කියන එක සත්‍යයක් කියනවා. ඒ සත්‍යයක් කියන එක තිබෙන ඒ හැඟීම තිබෙන තාක්කල් ඒවට ඇලෙනවා බැලුවා. මේක දුක කියන හැඟීම තුනක් පස්සේ හැඟීමනේ ඒක සංකල්පම අවබෝධයක් තියෙනවා. තුනක් පස්සේ ඒක දැනෙන්නේ. ඒකට දැනෙන්නේ මොකද හේතුව මේ දුකක් නෙවෙයි මේ දුකක් ඇති වෙන්නේ කියලා හැඟීම සමාජයේ සිදුවට කාරණා තියෙනවා. එතකොට දුකක් කියලා හිතුවා නෙවෙයි මේක දුකක් ඇති වෙනවා දකිනකොට දුකක් ඇති වෙනවා දකින්න කැමති නෑ. ඒක කරගන්න කැමති නෑ. දැන් සාමාන්‍යයෙන් මේක දුකක් කියලා දකින්නට බෑ සාමාන්‍ය ලෝක සත්‍යයක්. දැන් පරමාසුරක හරි සමාධිය පරාදීන වෙලා තියෙන කෙනෙක්ට එතන දැන් දුක් පිටුනේ නැහැ. ඒක සිතිවිලි කියලා. ඒලා තියෙන සමාධිය. නැත්නම් ඒක ඉන්නේ ධ්‍යාන වර්ග. නැත්නම් පරිසම්මතක්. නැත්නම් අනිත්‍යයේ සමාධියෙන් වාසීල සමාධියෙන් කියන ඒ සමාධිය පිටපත් කරගෙන ඉන්න ගමන් තමයි ඉතාම මුහිල් වශයෙන් අධ්‍යක්ෂක ඉතාම ඇලිලා බැඳිලා ආස්වාද කරකෝ ඒ ප්‍රාස්වාදයක් ගැන සිහිපත් කරනවා සිහිපත් කරනකොටම අර කලින් තමයි අධ්‍යක්ෂක ප්‍රාස්වාදකෝ ඒ කියන ගාමික සාන්ත නිවුණු ස්වභාවය නැති වෙනවා සිත ඕලාරික වෙනවා, පර වෙනවා, සිතට විශාල දුකක් ඇති වෙන ආකාරය දකින්න පුළුවන්. එතකොට තේරෙනවා මේක එදත් දුකක්. එදා අපි සැපක් වශයෙන් ගත්තට එදත් මේක දුකක් නමක් අපිට ඒක තේරෙන්නේ මේක නිවනේ ආස්ථාවයක් ගෙන දෙන නාම ධර්ම පහළ වීමම දුකක් කියන එක තේරෙනවා. එහෙම නැත්නම් එයාට ඒද ඒක මොකක් කියලා තේරෙන්නේ නැත්නම් මේවා අනිත්‍යයි කියුවා හැදෙනවා මේවා ආත්ම අනි ආත්ම නෙවෙයි අනාත්මයි කියලා කියනවා. එහෙනම් ප්‍රකාශාදී අනිත්‍යයි දෙකයි අනාත්මයි සංස්කාර ධර්මය කියන මේකට ප්‍රශ්නයක් කරලා කියන්නේ මේ ප්‍රකාශාදී අනිත්‍ය කියවට ඇයි තමයි අවබෝධය ලැබෙන්නේ. මේ සුපස්සාවේ මඟ වෙන්නේ නිකන් ඇදලා නැදලා නාම වාක්‍යයක් කියලා මොකද නැතුණා මොකෝ කියන කදීමකට හත් වෙනවා. මොකද සුපස්සාවේ සුඛයක් කියන හැඟීම මේගොල්ලෝ පිටතට කැවිලා තියෙන නිසා හිතලා. මේ සුඛේ වෙන දෙන ආස්වාදයේ වෙන දෙන වේදනාව මෙතන ගන්න ගන්නේ මේ සුපස්සාවේ වෙන දෙන වේදනාව ඒකාන්තයෙන් සැපයක් නෙවෙයි මේ ඇති වෙන දුකක් කියන එක. සමාන්තරව සාගයල පැහැදිලිව ප්‍රශ්න අවබෝධයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ ඒ ආස්වාද දෙන්නේ මේකට කලින් උපමාවක් බුදුහාමුදුරුවෝ මාගන්ධ කෙනෙක් වගේ දක්වලා තියෙනවා. සෝවාලයක් කෙනෙක්ගේ මොනිනකොට සෝවාලේ කහනකොට ඉතින් පැකිල් නැති වෙනවා ගොඩාක් ඒක නිසා ඒ මිනිස්යා සෝවාලේ කහනකොට සුළු ආස්වාදයක් ලැබෙනවා. ඉතින් සමහරකට පැකිල් වැඩි නිසා සෝවාලේ ප්‍රශ්න. එතකොට ඒ මිනිස්යා සෝවාලේ ඒක රැකීම නිසා යම් කිසි සුළු ආස්වාදයක් ලැබෙනවා. දැන් මේන්න බේස් කරන මේ තුවාල හොඳ කරගන්න. ඒකකොට දැන් ඔතෙන් සාමිනිය කියනවා මොකද ඔබ අත්වාල් තිබුණ තැන ගැන මෙතන කලින් වගේ කහන්නේ නැහැ. කලින් වගේ ඔබ රැස් කරන්නේ නැහැ. මොකද එතකොට මේ මිනිස්යා එතන ඒ කලින් තුවාලේ තිබුණ තැන කහන්නට ගියොත් එහෙම නියපොතුල් කියන එක ඇවිල්ලා අම්මලා කලින් වගේ දුකක් දැනෙන. ඒකන කරන්න කියොත් එහෙම දුකක් දැනෙන. නමුත් ඉස්සර ඒ වගේ මේ කැටීම නිසා ඒ රැස්වීම නිසා දුක පිළිබඳවනේ නමුත් ඒ පුද්ගලයාට කැටීම තිබුණු නිසා ඒ දුක සකස් වශයෙන් දෙනවා. මේ වගේ කාමරාගයෙන් බැඳීම ඒ ආශාව තියෙන තාක්කල් කාමරාග අනුසය තිබෙන තාක්කල් මේවා සපස් වශයෙන් තියෙනවා. මොකද අනුසය ධර්මයේ කියන්නේ අර කැටිල්ල වගේ දෙයක්. වාලේ පතනවා වගේ දෙයක්. ඒක ඇතුළේ තියෙන නිසා රසන්න තෝරන්නේ. ඒකට යාට සැපක් වගේ තමයි තියෙන්නේ. සාකරනකොට සැපක් වශයෙන් තියෙන්නේ. එතන මොකක්ද කරලා රස්නේ කරලා සමාජයේ ඒ කොන තියාගෙන වැඩි කරගන්නවා වගේ. එතකොට මේ විදිහට සම්මන්තම හරියට පැහැදිලිවම මම තත්ත්වයක් වශයෙන් මේක දුකම නිරසාවේ සැපයක් නෙවෙයි කියලා තේරෙනවා. අන්න ඒ අවබෝධය තමයි ඉතාමත් සම්වත් වේවනේ අපි මේ සුපර්ශාලයේ කරේ කියන බැඳීම අප මේ සිත තුළ තියෙන සුපර්ශාලයේ කරේ කියන බැඳීම අයින් කරගන්න. ඒකෝ මේවා පිළිබඳ පොත්පත් කියලා කරුණුම් මතක තියාගෙන ඒවා ඒ වගේ මේ කිසිම ආකාරයෙන් මේකට ප්‍රයෝජනයක් නෑ. ඒ දැනීම නිකන් පොදු දැනීමක් පමණයි. නමුත් සමන්ත මොකක්ද ඒක අවබෝධය සුදෙන්න තෝරන මේ සුපර්ශාලයේ කියන එක. අන්තස්කන්ධ ලෝකයෙන් ලැබෙන සුපර්ශාලයේ කියන එක ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා. වේදනාස්කන්ධය මෙතන ගන්න ගන්න. ඉතින් සංඥාව කෙරෙහිත් ආස්වාදයක් ලැබෙනවා. මොකද සංඥා අපි හිතන ලක්ෂණ දෝෂයක් දැකලා මේ ලක්ෂණ ලක්ෂණ කියන්නේ මෙතන සංඥාව නිසා එයාට සුඛ වේදනාවක් ලැබෙනවා. ඒක නිසා එයා සංඥාවට ඇලෙනවා. සංඥාවෙන් ආස්වාදයක් ඒක නිසා ලැබෙනවා. නමුත් සංඥාව ඇතිවීමම දුක. සංස්කාර පිටතින් පහළ වෙන දැන් ප්‍රාසාදය ගැන දුන්නා නම් ආසාව කරනවා. ඒ ආශා කරන නිසා ඒ ආශාවකට ඒ ආශාව හැදෙන නිසා සංස්කාර ස්කන්ධයට පෙන්වනවා ඒක සංස්කාර ධර්මයක් තමයි යථා මෙල කතා කරන්නේ අනිත් සංස්කාර ධර්ම වලට වෙනවා කුසල් සංස්කාර වලට වෙනවා අකුසල් සංස්කාර වලට වෙනවා සමන්විය සිටින්නේ ඇතිවෙන්නේ නැති වෙන එක තමම් දුකම බරපතල දෙයක් තවන්නේ ඇත්ත වශයෙන්ම ඒක හිතට දුන බරක් මේක ඒක මේක ඕලාරික තත්ත්වයට පත් වීම හිතට කිසිම සංස්කාරයක් නැති වෙනවා නම් හරියම සැහැල්ලේ සැනසෙලා කාන්තයි නිවිලා සිටිනවා නමුත් මේකත් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බැරි නිසා සිතිවිලි ඇතුළේ ඔක්කොම දුකක් කියන එක දන්නේ නැති නිසා ඉතින් මේ සංස්කාරස්කන්ධය උපාදාන කරන එකෙන් ආස්වාදයක් ලැබෙනවා නැතුව නෙවෙයි ඒක අර ලෝක ඉතිරිලා තියෙන බුද්ධිය එහෙනම් මේ සෑම එකම ලබා දෙන්නේ ඉන්ද්‍රියන් ධර්මනම වෙලා විඥානයක් පහළ වීම නිසා විඥානයක් පහළ වෙන ලක්ෂණ එකක් පස්සට තියෙන්නේ ඒක නිසා විඥාන සංගීත පැරේ විඥාන ස්කන්ධය තුළ මෙත් වශයෙන් ආස්වාදය ලබා දෙන්න පුළුවන් හැකියාවක් වන්නේ. දැන් අපි කියන පස් විඥානය කියලා ඒක ඒක සුඛයක් පතුනක් පදින දෙන්නට පුළුවන් දෙයක් නේ. විඥාන මාත්‍රේ කරන්නේ දැනීමක් අපිට තියෙන කොහොමද? විඥානාතිකෝ විස්සේ සස්නා විඥානන්ත උච්චති කියලා දක්වන්නේ. ඥානනය කරන දැනීමක් ඇති කරගෙන ඒකයි විඥානය. හැම රූපයක් නම් දැනීමක් ඇති කරන. ඒක දැනීමේ කිසිම ආස්වාදයක් නෑ. සායත කන්නට සබ්දයක් ලැබුණාට පස්සේ දැනීමක් ඇති කරගන්නවා. ඉතින් මේ දැනීම කිසිම ආස්වාදයක් නැහැ. ආස්වාදයක් දැනීමක් හැකියාවක් නැහැ. අපි හිතමු අපි බස්කාරයන් ඉන්නකොට බස් එක කියන සබ්දය එනවා. අපි දෙන්නේ කිසිම ආස්වාදයක් ලැබෙන්නේ ඒ නැත්නම් ආයිතික කාර්යය කියන සබ්දයම නැත්නම් ටිකෙත් විකුණන ටිකෙත් විකුණන යන්නේ සබ්දය මොනවා හරි ඔහේ සබ්දයක් වුණා නම් දැන් මොනවා හරි ඒක කිසියකට අපි යන්නේ අපිට යම් කිසි මිහිරි සින්දුවක් වගේ දෙයක් කරවත් මේක දැනෙනවා අර බාහිර අනිනක ඉන්නකොට බස් එක යනකොට හිතේ ශබ්ද වගේම තමයි මේ සිංහල වෙනකොට අස්සන්නේ. ඒකෙන් මාස්තරයක් දෙන්න දෙන්න පුදුම හැකියාව අන්නේ අපේ කියන පිටේ මොළකම නිසා ඒවා පිළි සංඥා ඇති කරන ඒ සංඥා නිසා වේදනා ඇති කරන ඒවට ඇලීමක් මෙතන සිදුවනවා. නමුත් මෙතන සිදුවන නියම ක්‍රියාදාමයේ යථාර්ථයේ දකින්නට ලෝක සත්‍යයක් නැහැ. ඒක නිසා අර විඥානය ගෙනදුන්නේ ඒ විඥානයේ තුලින් වේදනා සංඥා ආදී ගෙන දින ආස්වාදයක් ගෙන දුන්න නිසා ඒ විඥානයක් ඇති කර ගැනීමට සැලසෙනවා. ඒක නිසා අපිට ඇහැට ප්‍රිය රූපයක් දකිනවා කියන දැකලා මේකට සුඛය හොඳ රූපයක් ලැබෙනවා. ඒක නිසා ඒකට සුඛයක් ඇති වුණා සුඛයට ඇහෙනවා. මේ ඇලිත් නිසා අර විඥානය ඇතුලේ නැත්නම් මොකක් කරගන්නද ආපහු නැවත බලන්න. ඉතින් නැවත නැවත බලන්නේ ඒ නිසා ආගමින්මයි හරිලා තියෙනවා. ඥාතන කහන්න වේදන ලස්සන මේ සොඳුරක් අංගීතන මොකක් හරි ඒකට පොත් කරලා අහනවා කියන එක. ඒක මේ ඥාතන තමයි ඒක තුලින් නැති වෙන සෝත විඥානය ලබා ගන්න ඕනේ. සෝත විඥානය නිසා ඇති වෙන වේදනා සංඥා වගේ දේවල් ලබා ගන්න ඕනේ. ඒ නිසා ඉන්නේ මේ විදිහට තමයි වෙන්නේ. එතකොට මේ කිසිම විඥාන ධර්මයක් තුලින් කිසිම ආකාරයෙන් සත්‍යයක් ආස්වාදයක් ලබා දෙන්නට හැකියාවක් නැහැ බුදුහාමුදුරුවෝ කියනවා. විඥානයේ කුණ්‍යාදී සත්‍යයක් සම්මස්තයක් දෙනවා නම් මේක තමයි විඥාන සංදේශක නාස්තලයේ කියන්නේ. ඒවා බුදුහාමුදුරුවෝ එහෙම කිව්වට ප්‍රායෝගික වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ සමාගයේ නුවණින් තමන්ට දකින්නට පුළුවන් ශක්තිය පුළුවන්. ඒ වගේම තමයි සිතේ සංඥාවක් වලින් නැතිව තමන්ට සත්‍යයක් ආස්වාදයක් දෙන්නේ. නමුත් ඒ සංඥාව උපාදාන කරන වෙලාවට ඒවත් නෙමෙයි සුඛයක් සම්මස්තයගෙන දෙන එක තමයි බොහෝ විශේෂම වෙන්නේ සංඥා වල ගන්න. ඒක පිළිම ආස්වාදයක් නමාගෙන ඒ විශේෂ ඒ අපි ඉගෙන ගන්නවා කියන සංඥා වල ගන්නවා. ඒ ධම්මේ වුණත් සංඥාවෙන් වල ගැනීම ගැන ගැනීමක් තියෙනවා. මේකට ඇලීමක් බැඳීමක් ධම්ම සංඥාවක් පවා ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට මේ රූප වේදනා සංඥා සමග විඥාන කියන ස්කන්ධ ධර්මයන් තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් මේ ආස්වාදය තමයි ඒ ස්කන්ධ තුළින් ලැබෙන ඒ ප්‍රේමයේ සම්මතය තමයි ඒ ස්කන්ධ තුළින් ලැබෙන ආස්වාදය කියලා බුදුරජාණන් දැක්වන්නේ. ඒතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මේ ස්කන්ධ තුළින් ඒ ස්කන්ධ නිසාම ආස්වාදයක් දෙන දෙන්නේ නැති බව. විඥාන ස්කන්ධය තුළින් ආස්වාදයක් දෙන දෙන්නේ නැහැ. ඒම තියෙන තිබුණා සංඥාසනෙන් ආස්වාදයක් ගැන දෙන්නේ නැහැ සංස්කාරසනෙන් ආස්වාදයක් අපි දෙන්නේ නැහැ රූපස්කන්ධය තුළ කොහෙත්ම ආස්වාදයක් ගෙන දෙන්නට හැකි කමක් නැහැ සමානයේ සිිතේ ක්‍රියාදාමයක් නැත්නම් අපි හිතන ශූන්‍යති කියලා ඉන්න වෙලාවක් තියෙනවා. ඒකේ ඒ කියන්නේ කිව්වොත්ලා සාමාන්‍යම ප්‍රිය කරන කායේ කාස්කරණයක් කියන්නේ ඇඟුල නිලම් අතුල්ලවුවත් ඒ මනුස්සයාට කිසිම සීල නැති නිසා අපි සමානතාවය ඕනේ. නැත්නම් බඩ නිංගෙදට ගිහිල්ලා ඉඳනවාගේ ඒ මනුස්සයා කොච්චර පිළිකන ඒ කායික ස්පර්ශයක් කරන ජීවිතය ගැන ගෑනුනා තේමියට දානස්සක් නෑනේ. ඔබේසා පිළිගන්නේ එමගේ මොන සත්‍යය බුදුන් ලෝකේ වටේ විදියට දේශනා කරාට මේ මතකයෙන් තියෙන කාරණාවයි ඒකේ තියෙන ගැඹුරක් තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹුරත් ඒකයි. කොහොමද සුපතින් වාක්‍යයක් තියෙනවා ගැඹුරු වාක්‍යයක් තියෙනවා සංඥාගත වාක්‍යයක් තියෙනවා නෝ අතෝ නෝ අතෝ ගම්බීරෝ අතෝ ගුණෝ අතෝ කටිච්ඡනෝ අතෝ ආදී වශයෙන් මෙහෙම දැක්නේ දැක්කම වාක්‍යයක් තියෙනවා කටිච්ඡන වාක්‍යයක් මතු පිටාක්යක් තියෙනවා ඒ වගේම පමුණුවාගත යුතු වර්ගයක් තියෙනවා. නියෝවට ඒක පාදක කරලා තවත් ලබාගත වර්ගයක්. ඒක ඒක පාදක කරලා ලිස්සින ප්‍රතිපත්තේ පාදක කරලා තවත් ලබාගත යුතු අර්ථ තියෙනවා. ඒ විදිහට ඒ ධර්මයේ විවිධ අර්ථ තියෙනවා. මේ අර්ථ පරිසම්බිදාව හරියට ඇතුළේ කොට ගන්න හැදී වෙනවා. ඒක ඉන්නේ මොකද කියන්නේ නැති කෙනෙකුට ඉතින් මතු පිට ධර්මයේ එල්බගෙනවා. එල්බගෙන ඉතින් ඒකම හරිය කියලා හිතාගෙන කටයුතු කිරීම තමයි සිදුවන්නේ. ඒ වගේ තමයි මෙතන මේ පංචස්කන්ධයේ අවස්ථාවදී ගැන කතා කරනකොට තියෙන පාඩය. ආයතනයේ සුඛයක් වුණත් ලැබෙනවා වේදනා සංඥා සංකාර විඤ්ඤාණයේ සුඛයක් වුණත් ලැබෙනවා ඒකයි මම මේ කුයි කිස්කම් දැක්කේ පවස්නාව අස්වාදයේ කියලා දානවා ඒක නිසා ඒවා දකින්න මේ මනස්පාදයෙන් මේක දුකක් කියනවා. අපිට සැකගෙන දෙන දේවල් නෙවෙයි දුක් සමුදේශාත්මක කෙනෙක් සඳහන් වශයෙන් දකින්න. මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ දුක් වශයෙන් දකින්න ඕනේ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. විශේෂයෙන්ම දුක් වශයෙන් අවබෝධ කරගත්තේ තමයි ඒකේ කඳුකඩක් තමයි මේවා දෙනුතුම වලින්ම අයින් කරගන්න පුළුවන්. සැපක් කියලා හිතන්නේ කියොත් ඒකට තියෙන ලීමෙන් කරන්නේ නැහැ. දුකක් කියලා හිතුවා තමයි ඒක අයින් කරගන්න පුළුවන්. මේ වෙනකොට සමහර විට දිනදා ජීවිතයේ අධ්‍යක්ෂ මනෝත්සවක් දාගල ඇති ඕන ශබ්ද බල රාග ටිකක් මේ දුන සමන්ගේ සිට කොයිතරම් දැවුනද සැවුනද පිස්සනවද කියන. ඒකට කියන්නේ පරිණාමයේ සංස්කාරයේ සත්‍යයි. ඉතින් ඒ වේවා සපක් සපක් වශයෙන් තමයි ලෝක සංස්කෘතිය හිතන්නේ. දැවීමක් කියන්නේ දැවීමක් කියන්නේ රාගයෙන් පරි දැවීමක් කියලා එහෙම වංගමික ආමුද ප්‍රකාශ කරනවා මේ ආනන්ද හමුදුත් කියන කොට පාරයි. ලක්ෂණ සංකාරෝපය දැකලා මේ මන්දිය සමුදේ රහත් වෙන දෙයසලා මේ රාගය කියලා නිර්බුද්ධනානන්ද ස්වාමීන් වහන්සේ මගේ සිත රාගයෙන් දැවෙනවා මට පිළිත වෙන්න තියෙනවා කියලා ඉඳලා සිටියා. ඒකෝට මම කොල්දාහක් වශයෙන් බලන්නේ කියලා මම කතා කරේ යන නිසා මම. ඒකවත් රාගයෙන් නිසා ඉඳලා ඉන්නා නේ රාගයෙන් දැවෙනවා කියන එක. ඒක නේද? ඒ දැනීම සමන්ට දැනීමක් වශයෙන් තේරුම් ගන්නට නැතිකම නිසා තමයි මේ වගේ අනුස්වාදයක් තියෙනවා කියන මුලාව වෙලා තියෙන්නේ මේ මුලාව අපි අයින් කරගන්නට ඕනේ ඒ අවිද්‍යාව තිබෙන තත්ත්වවල මේවට ඇලීමක් තියෙනවා. ඒකෝට මේවා මේ ලැබෙන ආදීනයි. මේ අනුසයෙන් දැනෙන දෙයක් නෙමෙයි. මේ සෑම එකක්ම අනිත්‍යයි දුක්ඛයි විකරණාව දන්නවා. එතන අනිත්‍ය කියන්නේ මේ පරම්පරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි යන්නේ. විපරිණාමය කියන්නේ ඒ නිරන්තර වෙනස් වීම නිසා මේ අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙමි වෙනස් වෙමි යන්නේ. උපරිණාමය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන නිසා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා. එතකොට මේ අනිත්‍ය භාවය නිසා මේ විපරිණාමය නිසා අනිත්‍ය විපරිණාම දුක් මේවා කියන දුක් නලාදෙනේ ඒ නිසා මේ වාගේ ආදීනවේ අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා තමයි මේ වගේ ආදීනයක් ඇතිවෙන්නේ. කය තුළින් ඇති වෙන ආදීනය තරම් ආදීනව ගොඩක් වෙන එකම ස්කන්ධය අතරින් නම් දැනෙනවා කියලා හිතන්න ගන්න. ඒ තරම් ආදීනව ගොඩක් මේ කය තුළින් දැනෙන්නේ. ඒ කය අපිට පෝෂණය කරන්න, හදස්ස කරන්න, ආරක්ෂා කරන්න, දුකින් මුදවන්න, දෙදවමින් මුදවන්න ආදී විවිධ ආකාරයෙන් කරන්න තියෙන කර්තව්‍යයන් ගොඩ දකිනකොට මේ කය සෝදන්නට, පවිත්‍ර කරන්නට, නිකිතරවන්නට, පිළිසල කරන්නට, උෂ්ණ කරවන්නට, මොනවේදේවා කරන්නට තියෙනවා දකිනකොට මේක කොයිතරම් ආදීනව ගොඩක්ද කියලා තමන්න තේරෙන්න ඕනේ. පොඩ්ඩ වරදින්නත් බෑ, පොඩ්ඩක් හදවත් වෙන පොතේ කාරි කඩෙන්නට පුළුවන්, දෙන්නට පුළුවන්. නැත්නම් වැඩකට වගේ දේවල් යාන්ත මෙයාට කිව්වොත්. සම්ලා බෙදලා කොබේලා පැනලා ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මේකේ දෙන්නට තියෙන ආදීනව මෙතකයි කියලා හිතන්නද බෑ. මම පුතේ ඉඳලා මරණයට දක්වාම මේ රූපස්කන්ධය තුනේ කොච්චර ආදී ලැබෙනවද? සරාවට පත් වීම නැති මේ පිටේ කාර්යය. වෙන මොකක්වත් අපි ඉඳන් ඉන්නවා හැම දවසම අපිට මේකත් නිඳ පුළුවන් වේදන ඒක කවදාවත් සිදු වෙන දෙයක්. ඒක නිසා අනිත් ජරාවට පත් වෙන ජරාවට පත් වීම තරම් ආදී නක් තමයි. ඒක තුළින් රසයේ තියෙන හැම ඕනම රෝගයක් හැදෙන්න පුළුවන්. තමන් හිතනවා නම් මේක නිරෝගී අපිට මේ රෝගේ හැදෙන්නේ කියලා ඒක මූලකම. ඕනම රෝගයක් වන අවස්ථාවකදී දෙන්නේ. ඒ වගේම තමයි මේක තුළින් ඇති වෙන ස්වාභාවික ඇති තුළින් ස්වාභාවික වශයෙන් ඇති වෙන මහා දුක්. සෑම දුක් නොකෑමක්. විපාසාවට වතුර දීවද්ද වතුර දීවද්ද කොහොමද මුත්‍ර පහ කරන්න අරන් මේවා ඔක්කොම දුක් කොහොමද පාවිච්චි කරන්නේ වද්ද මේ ලෝක සත්‍යයන්ට සාමාන්‍ය ජනතාව නොකාට තේරුම් ගන්න බෑ මේක දුකක් කියලා. මේක මහා ආදීන බුද්ධින් දෙයක් කියලා තේරුම් ගන්න. ඉතින් මේකට ඇලෙන්නේ බැඳෙන්නේ සුත්‍ර මේ ආදීන කඩේට දකින්න සුද්ධරයට තියෙන මොන මොන කර්මයකටද මේ ශරීරය මම මේ විදිහට පවත්වාගෙන යන්නේ මම නෝනේ මගේ නෝනේ දුක්ඛින්දයක් දුක්ඛ සමුදයක් දුක්ඛ සත්‍යයක් මේ විදිහට සාවල පොවල නාවල නිදිකරව සීතල කරන උෂ්ණ කරන උෂ්ණ ආකාර සාකරන මෙදෙස් සම්බුන්නාද ආකාර දෙකේ ඉන්නලා මේක සාර්ථක සම්පන්න කරන මොනේ ඉලව්වකට මේක පවස්සගෙන යනවාද කියන එක තමයි තේරෙන්නේ. ඉතින් මේක යනවා බා එයාට තැන්නේ මේකයි බුදුහාමුදුරු කියන්නේ නික්කෙච්චා දරුන් බහර නන්නම් බහර අනාදීක. මේ බාහක් සත්‍යකද විචිකර කරනවානේ වෙන බාහක් ගමෙන් බදා ගන්නට යන්න දෙපා කියන එකයි වෙන්නේ. ඉතින් ඒවා සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්නට බැහැ සාමාන්‍ය ලෝකවල විශේෂ නුවණ කරන්නේ. ඒක නිසා මේ වගේ නියම තත්ත්වය කර්මන්තරට හෝ මනෝමය දිනුවේ විසින් තේරුම් ගන්න ඕනේ. ඉහළ කියන සමානකම් ලැබෙනකොට මේවා පිළිබඳ ඉහළ අවබෝධය ලැබෙනවා. පරිම අවබෝධය ලැබෙන්නට උපරිම කියන්නේ අපිට අවශ්‍ය වෙන මට්ටමින් උපරිම අවබෝධය ලැබීම තමයි මහත්කම් නේතු. මහත්කම් කියන්නේ උපරිම අවබෝධය ලැබෙන්නේ. සාහිත්‍ය කියන්නේ ගත්ත අවබෝධ සේයයක්. ආහාරගත අවබෝධ සඳහා ඊට අවශ්‍ය අවබෝධ ලැබෙනවා ප්‍රතිසංවිධාරණ කරන සම්පූර්ණ ඊටත් වඩා අවශ්‍ය අවබෝධ ලැබෙන්නේ අසෝමනසාවකයි. ඊටත් වඩා අවබෝධ ලැබෙන්නේ අග්‍රමනසාවක අසසාවක දෙන්නම සේයයි. ඊටත් වඩා අවබෝධ ලැබෙන්නේ පස්සේ බුදු කෙනෙකුට ඊටත් වැඩි අවබෝධයේ සීමාවක් නැතුව අසීමිත වශයෙන් කියන්නම දක්නට පුළුවන් අවබෝධය ලැබෙන සම්මා සම්බුදු කෙනෙකුට. සම්මා සම්බුද කෙනෙක් මේ වටේ දන්න අවබෝධය සාමාන්‍ය වාස්තුව කෙනෙක් දන්න අවබෝධය ප්‍රසන්නයි කළොත් එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මහා පොළොව නම් මේ සාමාන්‍ය වාස්තුව කෙනාගේ අවබෝධය වැඩි කරේට අපලා පොදේ. ඒ නිසා මේ අවබෝධය සම්පූර්ණයි අපට අවශ්‍ය මට්ටමකට අවබෝධය සම්පූර්ණ කරගන්නට නම් මේ වෙන තියෙන ආදීනමේ තේරුම් ගන්න ඕනේ වේදනාවේ ආදීනේ දුක් වේදනාවේ ආදීනමේ දන්නවා සුඛ වේදනාවට ඇලීම නිසා ඇති ත්‍යාගණය තේරුම් ගන්න ඕනේ. ඒ කොච්චර ඇලෙන්නේ කියන්නේ නැති වෙන එකම සාධීනයි. නැති වෙනම දුකටපත් වෙන එකක් සාධීනයි. සුඛ වේදනාව ඇති කරගැනීම උත්සාහ කිරීම සාධීනයි. මේ සුඛ වේදනාවට ඇලීම නිසා සසරෙන් බැසීම සාධීනයි. සුඛ වේදනාවට ඇලීම නිසා මේ ජීවිතයේදී කොච්චර දුක් ගැටපම් කරුවොත් මේ ජීවිතේ දෙනවාද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සමායික අඩදම්බර කලකෝලාල නිමින් වගේ දේවල් තමයි කියනවා ඒ ඇලීමට සුඛ වේදනාවක් ලැබෙන නිසා. එතකොට සංඥාවට ඒ සංඥාවේ තියෙන ආදීනේ මේ ඔක්කොම අනිත්‍යයි. කොච්චර අපි ඉගෙනගෙන ගොඩ ගහගෙන හිටියත් විශේෂයෙන් කොච්චර ඉගෙනගෙන හිටියත් ටිකක් කල් යනකොට ඕම මතකයක් තියෙනවා. ඒ කාලේ නිර්වේදන පාඩම් කරගෙන ඉගෙන ගන්න. නමුත් ඒ ඔක්කොම දෙනුම් කරනවා. මම විශේෂයෙන් 50කට වැඩි ඉගෙන ගන්නවා. උදේ ඉඳලා රැය වෙනකම් රැයෙන් මුදිනාගෙන ධානය කරලා ඉන්නවා. ඒ වගේ හැඟීමක් පදින්නේ. උදා ඒ සංඥා උපාදාන කරගෙන විදෙක දුක බලනවා නම් ඒක කොයිතරම් ආදීන ගොඩක්ද කියලා හිතලා සංඥා විරහිත පිට තබාගන්න ඉන්න ඒ තරම් ජීවිතයක් නේ. නමුත් ලෝකයෙන් දෙවියන් නිසා ඒවා සංඥාවේ ආදී නිසා නේද උපාදාන කරන්නේ. සංස්කාරات එන්නේ සංස්කාර ඇතිවීම සිත තුනේ සිටින ඇතිවීම දුක ගන්න කියලා නැති නිසා කුසල් සංස්කාර උපාදාන කරගත්තට පස්සේ ආදීන වල බලන්න සිදුවෙන අපේ සමගෝ බුදුහාමුදුරුවෝ ඉදිරිච්ච තැන පින්නම් පාවතන ලාම්පේසනාත කොටන ආදී දේවල් බැදීන් කෝ කියලා බුදු දානන් වශයෙන් සද්ධා සම්පන්න විසින් බැදීන් බව දක්වලා තියෙන ස්ථාන හතරක්. දැන් ඉදිරිච්ච තැන බුදුච්ච තැන පළවෙනි ධම්ම දේශනා කරලා තියෙන පින්නම් පාවතන සද්ධාන්තරයෙන් බැදීන් දැන් හිතා මේක දාන්නට කෙනෙක් යන කොහේසම් ආදීන ගොඩකට දුක් ගොඩකට ඒ පුද්ගලයා අත් වෙනවා කියලා ඒ සංස්කාරය උපාදානයේ තියෙන නිසා සිදුවන. ඒ කුසල සංස්කාරය උපාදානය කරගෙන නිසා යන්නට පෙරාතුම මාසයකට සමාන කාලයක් දුක් විඳින්නේ. ඔය වතුබඳේ යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න කියනම කොච්චර දුක් ගැට සම්පතු දෙමින්නට පුළුවන්. ඊළඟට ගියාට පස්සේ හරියට කෑම බීමක් වත් නැතුව මහවමට දෙදෙවිලා බොහොම ඉන්නට පහසන්නේ කොටේ ඉඳන්නට හැකියාවන්නේ ඉතින් මහා දුක් ගොඩක් ඉන්නවා. ඊට පස්සේ කොටලේ සිදුවෙන එක සම්දාය කියන විදිහට සමහරවට පස්සේ සමාන දෙකක් යන අවස්ථාවේ පොඩි දුක් තමයි තියෙන්නේ. ඉතින් මේ සංස්කාර වලින් තියෙන ආදීනේ මිනිසුන්ට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න බැරි වෙනකොට ඒ ආදී නිසානේ තේරුම් ගන්න බැහැ නැතිකම නිසා ඒව උපදවන තමයි අල්ලනවා මගේ කරගෙන තව තවත් රැස් කරනවා. ඉතින් ඒ රැස් කරන්නේ පංචස්කන්ධ ධර්ම කියලා. ඒකයි ප්‍රධානම මුලාව. ඒ කුසල කුසල සංස්කාර වැටෙන කොටත් පංචස්කන්ධ ධර්ම රැස්වෙන්නේ අපසල ගන්න වැටෙන කොටත් පංචස්කන්ධ ධර්ම රැස්වෙන්නේ ඒක නිසා පංචස්කන්ධ ධර්ම නැවත නැවත ඇති වෙනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීම දුක පහළ වීම දුකක් ඇතිවීම ඉතින් මේක සාමාන්‍ය සත්‍යයට තේරෙන්නේ සංස්කාර ඡන්දය අපරින් ලැබෙන ආදීනවේ මොකක්ද කියලා. මේ අනිත්‍ය ආදීනවය කියනකොට අනිත්‍ය දුක්ඛ විපරිණාම කියන කොටස් ඕනම සංස්කාරයක් ඇති වෙන කරතන නැති වෙන කෙලිය. වෙනස් පැත්තකට පස්සේ. දැන් අපි මැටි කරලා ඉන්න බොහොමද. තව ටිකකින් කන්නලට නානාගන්න ඕන කියන තව සිද්ධ තියෙනවා. ඒ ඔක්කොම වෙනස් ස්වරූපයකට පස්සේ. අරමයි තියෙන්නේ කෙලින්ද. ඒක තමයි මේ විදිහට ඕනම සිතිවිලි ධර්මයේ වෙනස් ස්වභාවයකට ප්‍රාප්තන මේකත් නෙමෙයි කියනවා කියන්නේ. මේ සංස්කාර තුළින් විශාල දුක් ලබා ගන්න මොකද සිතතුලින් මේ සංස්කාර ගැනීම නිසා තමයි නැවත නැවත ඉපදීම සිදුවන්නේ. ඒ ඉපදීම සිදුවෙනකොට සංස්කාර දුක් තමයි තේරෙනවා. අතීතේ මෙන්න මෙන්න මේ තරම් දෙයක් දෙන්නේ කියලා. අතීතයේ අන්තාවක් ඇතුළත තමයි දකින්න පුළුවන් නම් ඒක දුරට කියන්නේ දකින්න බෑ හිතන්න පුළුවන්. ඒකත් දුරට මෙතන දුකේ ප්‍රමාණය සමානට තේරෙයි. එතකොට තමයි මේ සතර දුක අවබෝධය මේ සතර දුක දැනෙන්නේ නිසන්ද. ඉතින් මේවා කොහොම සැප දේවල් වශයෙන් හිතාම උපාදාන කරගෙන කටයුතු කරන තමයි සිදුවන්නේ. මේ නිසා සංස්කාර ස්කන්ධයත් මහා ආදීන උගත දුක් ගොඩක් කියලා අවබෝධ වෙන්නේ. එතකොට ඒ සංස්කාරස්කන්ධයට තමයි ආස්වාදයේ කියන එකත් ඇතුළත් වෙන්නේ. ඒකක් නෙමෙයි. කලින් ජීව ආස්වාදයේ ඒකත් සංස්කාරස්කන්ධයට ඇතුළත් මේ සංස්කාරයන් මේකම කරලා ගන්නවා. එතකොට ඉතත් වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඤ්ඤාණයක්. ඒක හතරම ජීවිතයක් තමයි ආස්වාදයේ. එතන වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ සංස්කාර කියන වචනේ චිත්ත චිත්ත සංස්කාර පිටිනේ. එතකොට විඤ්ඤාණස්කන්ධයේ ප්‍රවත්නම මහා සංඝ දුකයි. අපි මෙතන සීලෙදි කරන්නේ ඔක්කොම දවස් හතකට කියලා ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔච්චර ලෝකේ ඇත්තක් ප්‍රශ්නයක් අකුණු ගහනක් ප්‍රශ්නයක් නෑ බොහොම අපේ මොන යුද්ධ කලකෝල තුනම කියලා ගානක් ප්‍රශ්නයක් කොච්චර උෂ්ණ තිබ්බත් දක්වන මොනවද මොන ප්‍රශ්නයක් අපේ සිත නිරුද්ධ වෙනවා. අපිට කිසි දුකක් නැහැ මේ විඥානයේ පවර්ණ පොඩේ තමයි මේ ඔක්කොම දුක නිවන කියලා. ඒක නිසා මේවා දැනගන්නද මේ ඔක්කොම දුක් වශයෙන් අවබෝධ කරගන්න බලන්න. අවබෝධ කරගත්තාට පස්සේ තමන්ම තේරෙන නොනම පංචස්කන්ධ ධර්මයේ කාම වශයෙන් ප්‍රයත්න දුක පිළිගෙන පවස්කන දුක් ප්‍රත්‍යගීම දුක. මේක නිවියන්න කියන එක මේ සැකේ කියලා. ඊළඟට කියන පංචස්කන්ධයන්ගේ නිස්සාරණය මුස්සන්නේ කියන්නේ නිදීම කියන එක. නිමුත් භාවයට නිදහස් භාවයට පස්සේ මේක පොතේ වන්දනය අපතෙන් පුළුවන් මේ නේද කවදාවත් කරන්න පුළුවන් දෙයක්. ඒ අත්හත් වෙන්නට මොන පංචස්කන්ධයේ නිමුත් භාවය ලබන්නට. ඒ කියන්නේ මොකක්සන්දේකේ මුමුත් උනාට පස්සේ රූපස්කන්ධයේ කියන තන්දරාවේ සම්පූර්ණම වෙනාට පස්සේ රූපයෙන් මුලින් රූපයෙන් ස්ථානය තමයි. සංවේදනය කරනවා කියන්නේ තමස්සක් වීම සම්මේ රෝග සංවේදකෝ බාහිර අභිමේෂණයේ කාරණේ ප්‍රසන්නේක හරි කියනවනම් ඒක සම්පූර්ණයෙන් නැති යනකොට තමයි රූපයෙන් නිදනයි කියලා කියන්නේ. නැත්නම් රූපයට බැඳිලා රූපයෙන් නිදෙන්නේ. ඉතින් වේදනා සංඥා සංඛාර වලට සැලලා වෙනවා කියන තාක්කල් ඕකෙන් මේ ඒ ස්කන්ධවලින් නිදිනවා ඒනාමයේ නිස්සාරය ලබන්න තියෙන මේ ඒකත් ස්වરૂපවලින් සම්දේවාගේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා මේක කිසි කෙනෙකුට අයින් කරන්න බැහැ වුණත් පෙරදී. අනාගාමීවත් තියෙනවා. රූපස්කන්ධයපත් කියලා වේදනා සංඥා සංඛාර විඥාන කියන සිතුවිලි ස්කන්ධ වලට මේ තියෙන බැඳීම ඇදීම තියෙනවා. ඒකයි නැවත ඒක විමර්ශනය කරන්නේ. ඒක නිසා රහත් වෙන තෙක්ම පවස්නාව ධර්මයක් නෙවෙයි. ඒසන්නේ කෙනෙක් මෙවුණු වචනයක් දෙකකින් කියලා ඒක කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. සැලකහක්යක් වගේ දිගටම කරනවා නම් මේ දේශනාව කර්මද්දරතෝ කියන්නේ. ඉතින් ඒක කියුවට මේ අතරම් ප්‍රවදනක් නෑ. එතකොට නිස්සාරණෝ කියන්නේ සම්දරාවේ සම්පූර්ණ නැති කෙනෙක්. ඒකේ ස්කන්ධයක් වෙනවා. මේ විදිහට රූපයේ තියෙන ආස්වාදයේ ආදීනව නිස්පයන දකිත. එක එක ස්කන්ධය වෙන වෙන වශයෙන් දකින්න ඕන. වේදනාව පිළිබඳව සංඥාව සංකාර විඥාන පිළිබඳව භාවනාව ආස්වාදයේ ඒ ස්කන්ධ පිළිබඳ තියෙන ආස්වාදයේ ඒ වගේම ආදීනවේ ඒ වගේම නිස්පයන ලැබෙන්න ඕන. මේ නිස්පයන කරියට අධ්‍යක්ෂ වෙන මේ සියලුම දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරපු තැනක් වෙනවා. යාට මිනිස්සු කෙනෙක් නිදහස්ව කෙනෙක් රාජ්‍යෝ කෙනෙක් ආදී වචන පාවිච්චි කරනකොට ඒ උදේට කටයුතු කිරීම තුළින් මේකට මේ සංසාරික පොළඹීමට වාසනාවක් ලැබෙනවා වේවා කියලා ආශිර්වාද කරන නිදේශන දැන් දෙන්න කරන්නේ. දෙවියන්ට මොන පාසල් කියන පාඩේ මොන පාසල් සාරයෙන් මතවා දේවා නාමයෙන් දෙකලා පින්නන්තන මොන විස්වාසය සාසනම ප්‍රසන්නම සාදේවන ගාමයි දෙකල් කොන්නම් සාරි සාසන රක්ෂණ දේශනම පාසකරන සාදේවන ගාමයි දෙකල් කොන්නම් මනෝ සමන්තේ සාස්ත්‍රණය කරන නම් කියන කම්මේ නම බාල සමානව සසන සමානව සෝයාවනි මාන සත්‍යය ධම්මේ කුමන සවක්ඛ්‍යාවන්තු වේදම් යදස්සා අනච්චසෝ මේ කුල සියලුම කුසල සත්‍යයෙන් මේ මෙලවන උපසල් වන කුසල සියලුම නිසන්සින් වන කුසල දේක වාසනා වේවා. අභිවාදන සම්මිත් මුක්තං මුද්‍රා පුජාන නොසත්තරෝදන වර්ධන්ති ආයවන සම්මං ආරෝග්‍ය සම්පතේ සම්පතනියුත ලක්ෂණ දාන සම්පතේ මනාවන්ති සමන්ජතෝ සම්පතේ වා මනසර දේවා කරමින් ලබන දේශනා මාලාවේ වෙන දේශන වශයෙන් ඉදිරිපත් කිරීම සිදුන්නේ. සංසක්තෝලිය